සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස පුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස සවන කාලෝ අයං භදන්තා තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදී පච්චේන සෝතා පත්ති පලං වරං කුණ්ඩසාලේ ගොමගොඩ මළුවේගම පුරාණ රාජමහා විහාරාධිපති නම කියන්නට අවසරයි අති ගෞරවනීය කහගල ධම්මානන්ද අපේ නායක මාහිමියන් වහන්සේගෙන් පළමු කොටම අවසරයි සදා වන්දනීය වූ පූජනීය වූ අනිකුත් ගෞරවනීය මහා සංඝරත්නයෙන් දවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි අද මේ පින්වන්ත පිරිස තමන්ගේ ගමේ විහාරස්ථානයේ ධර්මශාලාව තුල මුළු මහත් ලෝකයකම ඉන්න සියලු සදහැවතුන්ට ශ්‍රවණය කළ හැකි දේශනාවක් දේශනා කරවා ගන්න මොහොතයි මේ කාලයේ තිබෙන්නා වූ අපහසුතාවයත් එක්ක ධර්මශාලාව තුලට හුඟක් ගෙන්න ගන්න බැරි වුණාට මේ දේශනාව මුළු ලෝකෙ පුරාම ඉන්න හැම දිනාම ශ්‍රවණය කරන දේශනාවක්. මේ ලෝකයේ ඔබ ලබන්නේ ඔබට ලබන්න තියෙන ලොකුම ලාභයයි. මීටත් වඩා උත්තරම ලාභයක් පින්නතුනේ සංසාරේ පිනෙන් ලැබෙන අපිට වෙන නෑ. ඒ තමයි ධර්මලාභය. මේ ලෝක ධාතුවේ උත්තරම ලාභය ඔබ ලබනවා වගේම ඔබ ආද මුළු ලෝකෙටම දෙන්නේ පින්නතුනේ දෙන්න තියෙන උත්තරම දානයයි. ඒ නිසා මේ හැම කෙනෙක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන දෙසූ ඒ උතුම් සද්ධර්මය මුළු ලෝකයටම දායාද කරන වෙලාවේ තබාගත හැකි එමෙන්ම තබාගත යුතු එක ප්‍රාර්ථනාවයි අපිට තබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ යන් කවර කාරණයක්වත් නෙවෙයි මේ දේශනාව අහන සියල්ලෝ මේ සංසාර දුකෙන් ගැලවෙත්වා කියන ප්‍රාර්ථනාවයි අපිට තබන්න පුළුවන් වෙන්නේ. එවන් පැතුමකින් අද මේ ධර්ම දාණය සිද්ධ කරන්නේ අද මේ දේශනාව බෞද්ධයා රූප වාහිනිය ඔස්සේ විසුරුවා හැරීමේ පුණ්‍යවන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ විශ්‍රාමලක් විදුහල්පති පින්වත් සීභී උඩුවාවල පියාණන් ඒ වගේම විශ්‍රාමලතාචාර්ණී පුඩිමැණිකේ මෑණියන් සහ පුතුන් තිදෙනාත් ලේලිවරුන් ඇතුළු පවුලේ පින්වන්ත ඥාති පිරිස විසින් පින්වත්නි දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන් ඇතුළු ශ්‍රවණය කරන සියලු දෙනාටම සුවසේම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්නතුනේ කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකයෙක් සහ අග්‍රදායිකාවක් හිටියා. අග්‍රදායිකාව තමයි පින්වත්නි අවුරුදු 7 දී සෝවාන් ඵලයට පත්වෙච්ච විශාඛාව. ඊළඟට අග්‍රදායකතුමා තමයි මේ ශාසනයේ සුදත්ත කියන සිටුවරයා. සුදත්ත සිටුවරයා තමයි පින්නතුනේ අනාථ පින්ඩික නමින්ම හැඳින්වුවේ. එතුමගේ මුල් නම සුදත්ත. ඒ සුදත්ත සිටුවරයා බොහෝ සෙයින් අනාථයන්ට ආහාර දෙන හින්දා පින්නතුනේ අනාථ පින්ඩික කියලා. අනාථයින්ට පිඩු දෙන නිසා අනාථ පින්ඩික කියන නාමයෙන් පින්වත්නි අන්වර්ථ නාමයකින් හඳුන්වන්නට යෙදුණා. අනාථ පින්ඩික සිටුතුමත් සෝවාන් වෙලයි හිටියේ. අනාථ පින්ඩික සිටුතුමට හිටියා පින්නතුනේ දරුවෝ හතර දෙනෙක්. දූවරු තුන් දෙනයි. ඊළඟට එක පුතයි. දූවරු තුන් දෙනා තමයි ලොකුම දුව තමයි පින්වත්නි මහා සුබද්‍රා. දෙවෙනි එක්කෙනා තමයි පින්වත්නි චූල සුබද්‍රා. ඊළඟට පින්වත්නි තුන්වැනි දියණිය තමයි සුමනා. මහා සුබද්‍රා චූල සුබද්‍රා ඊළඟට සුමනා මෙයින් මහා සුබද්‍රා සෝවාන් වෙලයි හිටියේ චූල සුබද්‍රා චූල සුබද්‍රාවත් සෝවාන් වෙලයි හිටියේ සුමනා සකුරුදාගාමි ඵලයටපත් වෙලා හිටියේ දැන් බලන්නකො පින්නතුනේ පෞල් පිටින් මාර්ගඵල ලැබපු ශාසනයක් මේක. නේද? පෞල් පිටින් පින්වත්නි මාර්ගඵලලාභීන්ගේ පෞලක්. දැන් අද අපිට තියෙන්නේ සමහර වෙලාවකදී පින්වත්නි අපාගත වෙනකොටත් අපාගත වෙන්නේ පෞල් පිටින් සමහර විට. අපි අපේ පෞලම මෙහෙම ආය කියලා පින්වත්නි නොයේ කාරණා නිසා උද්දාම වෙනවනේ. නේද? අපේ පවුලේ ඉන්න මුළු ඔක්කොම ව්‍යාපාරිකයෝ කියලා සමහරු ඒකෙන් උද්ධාම වෙනවා. අපේ පවුලේ ඉන්න සියල්ලෝම දොස්තර මහත්තුරු කියලා සමහර වෙලාවකදී ඒකෙමුත් උද්ධාම වෙනවා. හැබැයි දොස්තර මහත්තුරුත් ලෙඩ වෙනවා. දොස්තර මහත්තුරුත් ලෙඩ වෙනවානේ. අපි අද ඒ වගේ දේවල් වලින් සතුටු වුණාට පින්නතුනේ එදා අනාථ පින්ඩික සිටුතුමාගේ මුළු පවුලම මාර්ගඵල ලැබපු පවුලක්. අනාථ පින්ඩික සිටුතුමාගේ පවුල හැමෝම ආර්ය ශ්‍රාවකයෝ. අනාථ පින්ඩික සිටුතුමාගේ පවුලේ හැමෝම ස්ථිර වශයෙන්ම නිවනම අවබෝධ කරන ශ්‍රාවකයෝ. අනාථපිණ්ඩික සිටුතුමගේ පවුලම හතර අපායේ නොවැටෙන පවුලක්. බලන්නකො පින්නතුනේ ඒ සැනසෙල්ල කොහොම තියෙන්නේ නැද්ද සිටුමැදුර ඇතුලේ? නේද? ඒ සැනසෙල්ල කිසි කෙනෙක් ඒ පවුලේ මරණින් මත්තේ හතර අපායේ වැටෙන්නේ නැහැ. නියත වශයෙන්ම වැටෙන්නේ නැහැ. ඒිනුත් සුමනා කියන පොඩිම දියණිය පින්නතුනේ සකු르දාගාමි ඵලයටපත් වෙලා හිටියේ මේ කාම ලෝකෙට ආවොත් එන්නේ තව එකපාරයි. ඇය කාලේ මැරුණා. එයා කාලේ මැරුණා. එහි තපූර්ව සිද්ධියක් තියෙනවා පින්නතුනේ මරණාසන්න වෙලාවේදී අනාථපිණ්ඩික සිටුතුමට කතා කළා පින්වත්නි මල්ලි කියලා. අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ සුමනාවගේ තාත්තා කියන පියතුමා. සුමනා මරණාසන්න වෙලාවේදී තමන්ගේ පියා වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමට කතා කළා මල්ලි කියලා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා කල්පනා කළා අපෝයි හරි වැඩක් උනේ. මෙච්චර හොඳට හිතපු කෙල්ල මැරෙන වෙලාවේ සිහිය පිහිටුව ගන්න බැරි වෙලා පියතුමාට මල්ලි කිව්වනේ. පියතුමාට මල්ලි කිව්වා. මෙච්චර හොඳට හිතපු දරුවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙලා කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ අපේ පොඩි දුව හරි හොඳයි. බොහෝම සිහිනුවණින් කටයුතු කරපු ධර්මයේ අප්‍රමාදි කෙනෙක්. නමුත් බුදුහාමුදුරුවනේ මරණාසන්න වෙලාවේදී ඇයගේ පියා වෙච්ච මට කතා කළේ මල්ලි කියලා කිව්වා. මරණාසන්න වෙලාවේදී සිහිමුලා වුණාවද්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා මොකද්ද? නෑ සිටුතුමනි සිහිමුලා වුණා නොවේ කිව්වා. මාර්ගඵල වලින් බලනකොට නුඹ මල්ලි තමයි කිව්වා. මාර්ගඵල නුඹ බලනකොට මේ භවයේ උපද්දන කාරණෙන් නුඹ තාත්තා වෙන්න පුළුවන්, නුඹ පියා වෙන්න පුළුවන්. හැබැයි මගඵල වලින් බලනකොට බුද්ධ ශාසනයෙන් නුඹ මල්ලි තමයි කිව්වා. ඇයි? අනාථපිණ්ඩික සිටුතුමා පළවෙනි මාර්ගඵලයේ පොඩිම දුව දෙවැනි මාර්ගඵලයේ අන්න ඒ කාරණෙන් ඇය නුඹට වැඩිමල් කිව්වා. එතකොට දූවරු තුන්දෙනෙක් හිටිය අනාථ පින්නක සිටුතුමට තව හිටියා පින්නතුනේ පුතේ. පුතාගේ නම පින්නතුනේ කාල. කාල පින්නතුනේ මුල් කාලේ මේ පවුලේ එක්කෙනෙක් වගේවත් නෙවෙයි පින්නතුනේ අමුතුම පුද්ගලයෙක් තමයි කාල. පියතුමත් මාර්ගඵල ලබලා සහෝදරියෝ තුන්දෙනත් පින්නතුනේ මාර්ගඵල ලැබලා. හැබැයි කාල කියන මේ පවුලේ එකම පුතා පින්නතුනේ කිසිම විදිහකින් ධර්මයට සමීප කෙනෙක් නෙවෙයි. මොනතරම්ද කිව්වොත් පින්නොත් මේ අනාථ පින්ඩික සිටුතුමගේ සිටුමැදුරේ පින්නොතුනේ හැමදාම නිරන්තරවම බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දොර ඇරලායි තිබුණේ. සිටුවරයාගේ ගෙදරට පින්නතුනේ ස්වාමින් වහන්සේ නමක් වඩින්නේ නැති දවසක් නැහැ. උදේ වැඩියොත් දාන දෙනවා පෙරවරුවේ වැඩියොත් ඒ කාන්තෙන් දානය දෙනවා හවසක වැඩියොත් ගිලම්පසාදිය පූජා කරනවා චතුමදුරාදිය පූජා කරනවා ඒ ඒ අවස්ථාවන් වලදී සිවුරු ආදිය පූජා කරනවා හැම වෙලාවකදීම මහා සංඝරත්නයට උපස්ථාන කරපු gidaran ඒ නිසා නිරන්තරවම මේ gider ධර්මදේශනා හැමත් සිද්ධ වෙනවා හැබැයි මේ එකම වාරයකවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩිය කිව්වත් පින්නතුනේ කාල නෙමෙයි තමන්ගේ කාමරෙන් එළියට එන්නේ. සිටුවරයා කියනවා ඕක කරන්න එපා හොම. මිනිස්සු මොනවා නොකියයිද? මේ ගෙදර දන් දෙන වෙලාවේ බුදුහාමුදුරුව වඩින වෙලාවේ නුඹ එළියට එන්න කියලා. ඒ කොච්චර කිව්වත් කාල බුදුරජාණන් වහන්සේ හමු වෙන්නවත් දකින්නවත් ස්වාමින් වහන්සේලා වැඩියවත් වඳින්න පුදන්න කතා කරන්න තරමවත් පින්නතුනේ එළියට ආපු කෙනෙක් නෙවෙයි. හැබැයි හරි කෙලිදෙලින් ගත කළා යාළුවොත් එක්ක. සල්ලිත් තියෙනවනේ තාත්තා සිටුවරයානේ. ඒ කෝටි ගණන් ධනෙ තිබිච්ච සිටුවරයාගේ පුතා. ඉතින් බොහෝම සතුටින් කෙලිදෙලින් යාළුවෝ එක්ක පින්නතුනේ ගත කරපු කෙනෙක් තමයි කාල. දැන් සමහර අය හිතනවා නේ ඉතින් තාත්තා එහෙම වෙද්දි පියතුමා එහෙම වෙද්දි ඇයි පුතා එහෙම වුනේ කියලා. එහෙම වෙනවා ඉතින්. නෙළුම් මල සිව්මැලි වුණාට නෙළුම් මලේ දණ්ඩ හරි ගොරෝසුයිනේ. එහෙම වෙන්න පුළුවන්. මොකද මේ මේ භවයක පින්නතුනේ තාත්තා පුතා වෙලා ඉපදුනාට අම්මා පුතා වෙලා ඉපදුනාට මොනවා මේ ඇයි හොඳයි තිබුණත් පින්නතුන මේ සංසාරේ එක එක එක එක කර්ම ගොඩ ගහ ගහ එක එක පුරුදු පුරුදු කරමින් යන සත්වයෝනේ නේද අම්බලම් වලට ගොඩ වෙන සමහරු අම්බලම අතුගාලත් යනවා තවත් සමහරු අම්බලම කෙලෙසලත් යනවා එක එක ගමන් යන අයගේ හැටි එහෙම තමයිනේ ඒ වගේ තමයි සමහර වෙලාවකදී එක එක්කෙනා පුරුදු කරපු දේවල් වෙනස්. ඒ පුරුදු කරපු දේවල් අනුව සමහර අවස්ථාවලදී අපිට හැමෝම එක විදිහේමයි කියලා බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් දැන් අනාථ පින්නික සිටුතුමා තරමක් කනස්සල්ලෙන් හිටියේ පුතාගේ මේ හැසිරීම ගැන. දූල තුන් දෙනා නම් හරි හොඳයි. හැබැයි පුතා එහෙම නෑ. හැබැයි ඉතින් කිසි අඩුවකුත් නෑ. සිටුවරයා හැම දෙයක්ම තියෙනවා. නමුත් අනාථ පෙන්ඩික සිටුතුමා ධර්මයේ දැකපු කෙනෙක්. සෝවාන් ඵලයේ පිහිටපු අනාථ පින්ඩික සිටුතුමා කල්පනා කරනවා මං ළඟ මේ තියෙන ධනය නම් පුතාට ලැබෙනවා හැබැයි දරුවෙකුට දෙන්න තියෙන උතුම්ම දේ ඕක නෙවෙයිනේ මේ අනාථ පින්ඩික සිටුතුමාගෙන් ඔබේ ජීවිතයට ගන්න ලොකු පාඩමක් තියෙනවා අනාථපිණ්ඩික සිටුතුමට තිබුණ පින්නතුනේ මොනව නැතත් මොකද මේ සියලු තියෙන ඊළඟ සිටු සම්පත්තිය දරාගෙන හිටියත් මදයි නේද එහෙම කියලා හිත හදාගන්න තිබ්බා හැබැයි දරුවන්ට අනුකම්පා කරන පියෙක් හැටියට අනාථපිණ්ඩික සිටුතුමා කල්පනා කළා මගේ පුතාට මොනව තිබ්බත් වැඩක් නැහැ බුදු කෙනෙක්ගේ ධර්මය ලැබුණේ බුදු කෙනෙක්ගේ ධර්මය ලැබුණේ නැත්තම් කියමනට කියනවනේ දෙමව්පියෝ දරුවන්ට දෙන්නේ මොන දෙයද? හොඳම දේ කියලානේ. දෙමව්පියෝ දරුවන්ට දෙන්නේ හොඳම දේ කියලා කියමනක් තියනවානේ. ඇත්තට මේක එහෙමද පින්වත්නි? ඈ? ඇත්තට මේක එහෙමද? එහෙම හිතාගෙන ඉන්නවා. දෙන්නේ සෞත්තුම දේවල් සමහර වෙලාවට. දෙන්න තියෙන්නේ සාපයක් කළා වගේ දේවල් තමයි සමහර ලාකදී වින්නත් දරුවන්ට දීලා තියෙන්නේ සාපයක් කරලා තියෙන්නේ සාපයක් එක ජාතක කතාවක තියෙනවා පින්නත් නේ එක්තරා පුද්ගලයෙකුට අනෙක් ටික අනෙක් අය සාප කරනවා මොකද්ද කරන සාපේ අනේ හොඳට සංසාරේ සිතූ පැතූ සම්පත් ලැබේවා උන්න සාපේ අද යම් ආශිර්වාදයක් කරනවා නම් පින්නතුනේ එදා සාපයක් හැටියට ඒකේ කලේ ඒ ටික. දැන් එතකොට බලන්න මේ පින්වන්ත පිරිස ඔබ මට කියන්නකො පින්වත්නි ඔය ගිහි ජීවිතයේ දුකක්ද නැද්ද? ඔය ගිහි ජීවිතයේ දුකක්ද නැද්ද? ඈ? දුකක් නෙවෙයිද? දුකක්. අවබෝධයෙන්මද ඔය කියන්නේ? අවබෝධයෙන්මයි. හොඳයි. එහෙම කියන ඔබේ දරුවා හෙට පැවිදි වෙන්න අවසර ඉල්ලුවොත් එහෙම කියන ඔබේ දරුවා හෙට පැවිදි වෙන්න අවසර ඉල්ලුවොත් එහෙම හොඳයි පුතේ සාදුකාර දීලා පිටත් කරනවද හොඳයි පුතේ අපි මේ විඳින දුකෙන් ගැලවිලා බුදුන් වැඩිය මාවතේ ඵලයන් කියලා නෑ පින්වත්නි. එදා දාන්න තියෙන හැම උගුලක්ම දානවා ඔය දුකේ දරුවව හිර කරන්න. සාපයක් නිවේද කරලා තියෙනවා. සාපයක්. හොඳට මේවා තේරුම් ගන්න. දරුවන්ට සැබවින්ම අනුකම්පා කරනවා නම් පුතේ මගේ කුසට ආපු මේ වාරයේ සංසාරෙන් ගැලවිලා ඵලයන් කියලා යොමු කරන්න ඕන පින්වත්නි. මේක ලේසි නෑ. මොකද ඒ තරම් ඔබ කෙලෙස් වලින් යට වෙලා ඉන්නේ. නමුත් අනුකම්පා කරන අම්මා කෙනෙක් දරුවන්ට දරුවන්ට අනුකම්පා කරන පිය කෙනෙක් කරනවා නම් කරන්න ඕනේ ඒක තමයි පින්වත්නි. මට ගැලවෙන්න බැරි වෙච්ච ගැලවිල්ල පුතේ උඹවත් ගැලවියන් කියලා එළියට යවන්න ඕනේ. ඇයි Taman දන්නවනේ ගැලවිච්ච නැති එකේ විපාක දැන්. Taman නික්මිච්ච නැති එකේ විපාක අද විඳිනවද නැද්ද? විඳිනවා. ඒ විඳිමින් එවන් විඳීමකටමයි දරුවෝ හිර කරන්නේ. බලන්නකෝ අනාථ පිණ්ඩික සිටුතුමා එහෙම නැහැ. කිසි අඩුවක් නැතුව පින්නතුනේ කෝටි ගණන් ධනය තියෙන සිටු සම්පත්තිය තියෙද්දි අනාගතයේ මේ සිටු සම්පත්තාවකාලිකයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් පුතාට අනුග්‍රහ කරන්න ඕනේ කියලා හිතපු පියෙක් අනාථ පිණ්ඩික සිටුතුමා. දවසක් කාල කියන පුතාට කතා කරලා කිව්වා පුතේ හෙට පෝය දවස මගේ පුතා හෙට පන්සලට යන්න ඕනේ පන්සලට ගිහිල්ලා හෙට දවස සමාදන් වෙන්න ඕන කිව්ව උපෝසතේ පෙහෙවස් සමාදන් වෙලා හෙට මුළු දවසම විහාරේ ගත කරලා ඉන්න ඕන කිව්වා ඒ ආපුහම මං නුඹට දෙනවා කිව්වා රන් මසුරන් 100ක් මසුරන් 100ක් දැන් කාල කල්පනා කරනවා කරන්න තියෙන්නේ විහාරෙට ගිහින් ඉන්න එකනේ ඒ ඉඳපුවම පහවදාට පඩියකුත් හම්බ වෙනවා නම් මසුරන් 100ක් මොකටද යන්න බැරි මොකද තමන්ගේ යාළු මිත්‍රයෙක් සතුටු වෙන්න විනෝද වෙන්නත් මසුරන් 100ක් හම්බ වෙනවනේ සිල් ගන්න හිතාගෙන නෙවෙයි බණ අහන්න හිතාගෙන නෙවෙයි මසුරන් 100 ගන්න බලාපොරොත්තුෙන් කාලපන්සලට ගියා. ඔන්න බලන්නකෝ එදා පියතුමා කරපු අනුග්‍රහය සල්ලි වියදම් කර කර පුතාව යොමු කරන්න හැදුවේ ධර්මයට පින්වත්. එදා කාල මොකද කළේ? හොඳට පින්වත්නි විහාරයට ගිහිල්ලා හොඳ සැප පහසුවට ඉන්න පුළුවන් තැනක් තෝරගත්තා. මං හිතන්නේ ඔය ඇත්ත වගේ බිත්තියකට එමෙ හේතු වෙන්න පුළුවන් තරම් කොහෙන් හරි හොයාගන්න ඇති. නේද? පින්වත්නි කාල සිටු පුත්‍රයාත් ගිහිල්ලා හොඳ සැප පහසු ඇති තැනක් හොයාගෙන වාඩි වෙලා හොද්දට නිදාගත්තා. ඒ දවස ගත කරලා ඉන්නනේ කිව්වේ. හොද්දට නිදාගත්තා. නිදාගෙන එළිය වුණාට පස්සේ පින්වත්නි සිටු මැදුරට ගියා. ගිහිල්ලා ඉතින් දැන් මොනවා වුණත් දරුවා නිදිවරලන් ඉන්නේ කියලා සිටුවරයා පින්නතුනේ කැඳ ආදිය හදලා දෙන්න හදනකොට කිව්වා කහ මසුරන් 100 දුන්න නැත්තම් කන්නේ බොන්නේ නැහැ කිව්වා. පඩියට නෙගිය පස්සරට. මසුරන් 100 දුන්නොත් මේ ටික කන්නම් බොන්නම් කිව්වා. දෙපාරක් හිතුවේ නැහැ පින්නතුනේ සිටුවරයා දුන්න කහවණු මේ මසුරන් 100. දැන් පියතුමාව විශ්වාසයි පුතාට. ඒ කිව්ව පරිද්දෙන්ම පොරොන්දුව ඉෂ්ට කළා. පහුවදා කිව්වා පුතේ අද පන්සලට යන්න ඕනේ. අද පන්සලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම එක දහම් පදයක් අහගෙන ආවොත් මසුරන් 1000ක් දෙනවා බුදුහාරෝ දේශනා කරන එකම එක දහම් පදයක් අහගෙන આવුත් මසුරන් 1000ක් දෙනවා කිව්වා. දැන් පුතාට පියතුමා විශ්වාසයි. ඇයි පෙර 100ක් දෙනවා කිව්වා දුන්නා. දැන් 1000ක් දෙනවා කියනවා. එහෙනම් ඒකත් ඒකාන්තයෙන්ම දෙනවා. දැන් පළවෙනි දවසේ දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? පියා ගැන වුණත් දරුවගේ හිතේ ඇති වෙන්නේ අවිශ්වාසයක්. අනේ 100ක් දුන්නේ නැති පියතුමා මට දෙයිද? මසුරන් 1000ක් නමුත් අනාථපිණ්ඩික සිටුතුමා මේ විශ්වාසය හදලා තිබ්බා. දැන් පහුවදා පන්සලට ගියා. බණ අහන්නද? බණ අහන්න නෙවෙයි එක බණ පදයක් මතක තියාගෙන ඉන්න මසුරන් දහගන්න. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ කල්ැතුවම අදිෂ්ඨානයක් කළා. දේශනාව නිමා වෙන තුරා එකඳු බණපදයක්වත් කාලට මතකයේ නොහිටීවා කියලා. දැන් කාල උත්සාහ කරන්නේ බණ පටන් ගත්ත වෙලාවේ මොකටද? එක බණපදයක් මතකෙ තියාගන්න. ඒ බණපදයේ ඔන්න අහගෙන ඉන්නකොට පළවෙනි බණපදය ඇහුණා හොඳට තේරුණා මතකේ නෑ. දැන් ආයෙ කාලා හිතනවා ඊළඟ බණපදේ මතක තියාගන්නම්. ඊළඟ බණපදය ඊටත් වඩාම හොඳ අවධානෙන් අහනවා. මතකේ තියාගන්න. ඒකත් හොඳට අහගෙන හිටියා. හොඳට වැටහුණා. මතකේ හිටින්නේ දැන් හිතනවා කමන්නේ. මං ඊළඟ බණපදේ මතක තියාගන්නම්. ඒක අරටත් වඩා හොඳට අවධානෙන් ඇහුවා. හොඳට මතක තියාගන්න උත්සාහ කළා. මතකෙ හිටින්නේ නැහැ. යම් වෙලාවකද බණ පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉවර වෙනකම්ම පින්වතුනේ පුදුම අවධානයකින් හිටියා බණපදයක් මතක තියාගන්න හොඳට බණ ටික තේරුණා බණපද එකක්වත් මතක හිටියේ නැහැ හැබැයි බණපද මතක තියා ගැනීමේ උවමනාව පිට හොඳට බණ ටික අහපු කාල සිටු පුත්‍රයාට පින්වතුනේ ඇසූ ධර්මය අවබෝධ වුණා. ඇසූ ධර්මය අවබෝධ වුණා. දේශනාව ඉවර වෙනකොට පින්වතුනේ කාල කියන සිටු පුත්‍රයා සෝවාන් ඵලයටපත් වුණා. සෝවාන් ඵලයටපත් වුණා. ධර්මයේ දැකපු කාල සිටු පුත්‍රයාට දැන් තේරෙනවා Tamanට වෙච්ච වරද මොකද්ද කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාව ඉවර කරලා වැඩිය කොහෙටද? අනාථ පින්ඩික සිටු පුත්‍රයාගේ ගෙදරට බුදුරජාණන් වහන්සේ පසුපසින් දැන් යනවා කවුද? කාල. සිටුමැදුරට ටිකක් කිට්ටු වෙනකොටම සිටුවරයා දැක්ක කාල එන විදිහ වෙනදා එන විදිහට නම් නෙවෙයි එන්නේ. වෙනදා වගේ බොහොම දරුණු විදිහට අසංවර විදියට එහෙම නැහැ බොහෝම සංසුන් සිටුවරයට වෙනස පේනවා හොඳට බුදුරජාණන් වහන්සේ ගෙට වැඩම කළාට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා හොඳින් දම්පැන් පූජා කළා දම්පැන් පූජා කරන අතරතුර පැත්තකින් වාඩි වෙලා ඉන්නවා දැන් කාල කාලගේ හිතේ තියෙන එක දෙයයි මොකද්ද මගේ පියතුමා අර මසුරන් 1000 ගෙනල්ලා මගේ අතට මේ වෙලාවේ දුන්න නැත්නම් හොඳයි. ලැජ්ජාවේ බෑනේ බුදුහාමුදුරු ඉස්සරහා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා විරලා පියතුමා මසුරන් 1000 ගෙනල්ලා විරලා මේ ඔක්කොම ඉදිරිපිට අතේ තිබ්බොත් එහෙම මොන ලැජ්ජාවක්ද වෙන්නේ මේ පන්සල් ගිය සල්ලි වලට කියලා කියනවා. දැන් මුළු කටයුතු ඉවර වෙනකම්ම කාලගේ හිතේ තියෙන්නේ අරක. ඊයේ රුපියල් මසුරන් 100ටයි පන්සල් ගියේ කියලා කියන්නේ නැත්නම් හොඳයි. අද බුදුහාමුදුරුව වඩින් නැති වෙන වඩින තාක්කල් මසුරන් 1000 මගේ ළඟ තියන්නේ නැත්නම් තියන්නේ නැත්නම් හොඳයි. බුදුරජාණන් වහන්සේ දන් වළඳලා ඉවර වුණාට පස්සේ පින්නතුනේ අනාථ පිණ්ඩක සිටුතුමා පොරොන්දු වෙච්ච පරිද්දෙන්ම මසුරන් 1000ක් දාපු පසුම්බිය ගෙනල්ලා කාල සිටු පුත්‍රයා ළඟ ඉස්සරහින් තිබ්බා. කාල සිටු පුත්‍රයා ලැජ්ජාවේ ඇඹරෙනවා. ඇයි ගන්න කිව්වා? කාල කියනවා අපිට මසුරන් වලින් වැඩන්නේ කිව්වා. අපිට මසුරන් වලින් වැඩන්නේ. ඇයි මසුරන් වලින් වැඩන්නේ කිව්වේ? ඊට වඩා උතුම් දෙයක් Tamanට ලැබිච්ච බව දන්නවා දැන්. ඒක නොලැබිච්ච අයට මසුරන් හුඟක් වටිනවා වෙනවා. මේ දෙක හොඳට තේරුම් ගන්න දහම මුණ ගැහිච්ච අයට රුපියල වටින් නැතු ඇති. හැබැයි දහම මුණ නොගැහිච්ච අයට ඔය ඔක්කොටම වඩා රුපියලය සතේ වටිනවා. එහෙම එකක් තියෙනවා. මෙච්චර ව්‍යසනයකින් ලෝකේ පින්වත්නි අනතුරේ වැටිලා ඉඳිද්දි හැමෝම පින්වත්නි මර තමන්ගෙම මිනිවල දැක දැක ඉන්න වෙලාවක තමනුත් මැරෙනව නේද මේ වගේ කියලා දහම දැක ගන්න බැරි මිනිස්සු පින්නතුනේ ලුණු කිලෝවත් වැඩිම විකුණනවා. මම ඒකයි කිව්වේ ජීවිතේ දහම දකින්න බැරි වෙච්ච අයට රුපියල කියන එක ලොකුවට පේනවා. හැබැයි ධර්මය කියන එක මුණ ගැහිච්ච පුද්ගලයාට මේ ලෝකේ ධනය දීපල කියන එක මහ ලොකු දේවල් හැටියට පේන්නේ මහ ලොකු දේවල් හැටියට පේන්නේ නැහැ පින්වත්නි. මේවා ඔක්කොම කෙල ගහපු කෙල පිටක් වගේ නිස්සාරයි කියන එක හොඳට තේරුම් ගන්නවා. මොකද මේ මහා ව්‍යසනයෙන් පින්නතුනේ අපි කවුරු හරි මැරුණොත් එහෙම අපි රැස් කරපු දේවල් ආදාහනාගාරයට දාලා ගිනි තියයිද? ඈ නෑනේ. එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. මේ එකක්වත් අපිට අරන් යන්න පුළුවන් දේවල් දේවල් නෙවෙයිනේ. හැබැයි ජීවිත ගමනේ පින්නතුනේ එහෙම අනතුරක් තියෙනකොට අද ජීවිතේ පින් කරපු මිනිස්සු ජීවිතේ බණ භාවනා කරපු මිනිස්සු ජීවිතේ සිල් සමාදන් වෙලා ගුණවන්ත ජීවිත ගත කරපු මිනිස්සු පින්නතුනේ ඔය වසංගතේ වැළඳුනත් පින්නතුනේ ලෙඩ ඇඳේ හරි පින්නතුනේ සැනසille ඉන්නවා දැන් මේ ලෙඩේ හැදිලා ගැහෙන්න වුණොත් පින්නතුනේ රැකපු සිල් නැතුව නේද මේ ලෙඩේ හැදිලා ඇඳ උඩ ගැහෙන්න වුණොත් පින්නතුනේ කරපු පින් නැතුව දීපු දානේ නැතුව මේ ලෙඩෙන් වෙවුලහඬ වුණොත් පින්නතුනේ රැකපු ගුණ ධර්මයක් නැතුව එදාට ලෙඩෙන් ගැහෙනවට වඩා ගැහෙන්න වෙනවා තමන් වැටෙන තැන තමන්ම දන්න හින්දා සතර ආපායේ බය දැනගෙන පින්වත්නි ඒ වෙලාවේ අනාථ පින්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට සැලකලා ස්වාමීනි ඊයේ මං පන්සලට එව්වේ මසුරන් 100ක් දෙනවා කියලා පොරොන්දුවෙන් අද පන්සලට එව්වේ එක බණපදයක් මතක තියාගෙන ආවුත් මසුරන් 1000ක් දෙනවා කියන පොරොන්දුවෙන් නමුත් ස්වාමීනි දැන් කහවණු මසුරන් ප්‍රතික්ෂේප කරනවනේ. අන්න ඒ වෙලාවේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාව කළේ පින්නතුනේ මාත්‍රුකා කළ ගාථාවෙන් පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං පතව්‍යා ඒක රජ්ජේන කියලා කියන්නේ මේ මහ පොළොවට රජ වෙනවටත් වඩා මේ මහ පොළොවේ රජකම් කරනවට වඩා සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ දිව්‍ය රාජ්‍ය කරනවටත් වඩා සබ්බ ලෝකාදිපච්චේන මුළු මහත් ලෝක ධාතුවෙම රජ වෙන සක්විති රජකමටත් වඩා අති උත්තමයි කිව්ව මොකද්ද? සෝතාපට්ටි පලං වරං මේ බුද්ධ ශාසනයක අපිට ලබන්න තියෙන මාර්ගඵල හතරෙන් පළවෙනි ඵලයක්. පැහැදිලි නේද? එතකොට සකෘදාගාමි ඵලයේ පසකින් තබමු. අනාගාමි ඵලයේ පසකින් තබමු. අරහත් ඵලයේ පසකින් තබමු. මේ ශාසනයේ ලැබෙන පළවෙනි මාර්ගඵලයක් පින්වතුනේ සක් අක්විති රජ සම්පත්තියට වඩා උතුම් කිව්වා. මේ ශාසනයේ ලැබෙන පළවෙනි මාර්ගඵලයක් පින්නතුනේ මේ මහ පොළොවේ රජකම ලැබෙනවට වඩා උතුම් කිව්වා. මේ ශාසනයේ පළවෙනි මාර්ගඵලයක් පින්නතුනේ දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍යකරණයකට වඩා උතුම් කිව්වා. එහෙම වදාළ ශාසනයක අදාපින්නේ කොතනද? අද අපි හිතන්නේ පින්නතුනේ රජකම ලොකුයි සෝවාන් ඵලයට වඩා ඒ නිසා ධර්මයේ මගඵල පැත්තක දාගෙන අපි රජ වෙන්න උත්සාහ කරනවද නැද්ද? ඒකනේ පැවිදි වෙන්න අවසර ඉල්ලන පුතුන්ට පැවිදි වෙන්න නොදී සමහර වෙලාවකදී දරුවෝ ඉංජිනේරුවෝ කරන්න තමයි දෙමව්පියෝ බලන්නේ රජකම් පැත්තක තියලා. ඇයි පින්නතුනේ සක්විති රජ සපතට වඩා දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍ය කරනවට වඩා මේ ශාසනයේ සෝවාන් ඵලයක් උතුම් කියන්නේ මොකක්ින්දද? වෙන දෙයක් හින්දා නෙවෙයි පින්වත්නි මුළු ලෝකෙටම රජ වුණත් පින්වතුනේ රජකම් කරයි හැබැයි හතර ආපාය දුරවල් වෙන්නේ සතර ආපාය දුරවල් වහගන්න බෑ රජෙකුට පුළුවන් වෙයි මේ රටක තියෙනා වූ ඕනම ගේට්ටුවක් පාරක් දොරක් වහන්න හැබැයි ඒ රජකමෙන් පින්නතුනේ හතර අපාය දුරවල් වහන්න බෑ. සතර අපාය දුරවල් වහන්න පුළුවන්. සෝවාන් ඵලයට මෙහා පැත්තේ තිසරණ සහිත පංචශීලය ආරක්ෂා කිරීමෙන් හැබැයි කිසිසේත්ම නැවත නිවන් අවබෝධ කරන තුරා සතර අපායට නම් වැටින්නේ නැහැ කියලා සතර ආපායේ දොරවල් වහලා දාන්න පුළුවන් වෙන්නේ සෝවාන් ඵලයෙන්. ඒක නිසා තමයි කිව්වේ රජකමට වඩා සක්විති රජසැපතට වඩා දෙව්ලොව දිව්‍ය රාජ්‍යයට පත් වෙනවටත් වඩා උතුම් කිව්වා සෝවාන් වෙනවනම් මේ ශාසනය. සෝවාන් වෙනවනම්. හැබැයි දැන් මේක වරදව ගන්න එපා සමහර කෙනෙක් කියනවා දැන් අනේ සෝවාන් වුණොත් ඇති. දැන් මේක කිව්ව ගමන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් අනේ එහෙනම් සෝවාන් වුණොත් ඇති. එහෙම හිතන්න එපා පින්වත්නි. මොකද මේ ශාසනයේ සෝවාන් වුණොත් ඇති කියලා අපි නතර වෙන්න ඕන නැහැ. සෝවාන් ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයාට පින්නතුනේ බව හතක් සතර අපා දුක් නැති වුණාට භවගාමී ගමනක පින්වතුනේ තියෙනවා දුක් විපාක. දුක් විපාක කියන්නේ මොනවද? ඒ කියන්නේ හතර ආපායේ වැටෙන්නේ නැහැ. නමුත් දෙවියන් අතර මිනිසුන් අතර ඉපදුනත් ජාති ජරා මරණ ව්‍යාධි තියෙනවද නැද්ද? තියෙනවනේ. සෝවාන් විචාරය ශ්‍රාවකයා හතර ආපායේ වැටෙන්නේ නැහැ. සුගතියේ උපදිනවා නිවන් දකින්නකම්. මයබැයි manuss ලෝකේ ඉපදුනත් ඉපදීමේ දුක තියෙනවද නැද්ද? තියෙනවා. ලෙඩ වෙන දුක තියෙනවද නැද්ද? ඊළඟට පින්වත්නි ජරා දුක තියෙනවද නැද්ද වයසට හැම? මරණ දුක තියෙනවා. ප්‍රිය විපයෝග, අප්‍රිය සංපයෝග ඒ ඔක්කොම තියෙනවා. අපායේ දුක් නැහැ. හැබැයි පින්නතුනේ සසර දුක් සසර දුක් තියෙනවා. කොච්චරකටද? උපරිම වශයෙන් ආත්ම භාව හතක් යනකම්. එහෙනම් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා හතර ආපායෙන් නිදහස් වුණාට උපරිම වශයෙන් ගත්තොත් බව හතක සසර දුකෙන් නිදහස් නැහැ. ජරා මරණ දුක් වලින් නිදහස් නැහැ. බව හතක් නැවත උපදින්න පුළුවන් උපරිම. අටවෙනි භවයක් ලබන්නේ එයින් මෙහා පැත්තේ පින්නොත් නේ අරහත් ඵලයටපත් වෙන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මම ඇසුරු සනක් ගහන මොහොතක්වත් භවය කියන එක වර්ණනා කරන්නේ කිව්වා. ඇසුරු සනක් ගහන මොහොතක්වත් භවය වර්ණනා කරන්නේ භවය වර්ණනා කරන්නේ කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම අපිට දේශනා කළේ අවවාද කළේ අපිව ධර්මයේ තුල නැගිටෙව්වේ මේ ආත්ම භාවයේම පින්නතුනේ අරහත් ඵලයෙන් සසර කෙලවරම කරන්න. ලෙඩක් තියෙන පින්නතුනේ රෝගියෙක් අද ටිකක් හොඳ කරගෙන ඉතුරු ටික හොඳ හෙට හොඳ කරගන්නවා කියලා ඉන්නවා. එහෙම නෝද පින්නොත් ඔබ එහෙම ඉන්නවද එහෙම හැදුනොත්? අද මේ ටිකක් වේදනාව අඩු වුණා ඒ ඇති ඉතුරු ටික හිත අනිද්ද දිහාට සුව කරගන්නවා කියලා නෑ පින්නත් නේ හැම වෙලාවකදීම කායික වේදනාවක් විඳින ලෙඩා ඒ වෙලාවෙම මේ රෝගී සුවපත් කරගන්න තමයි උත්සාහ කළා කරන්නේ කල යුත්තේ අන්න ඒ වගේ තමයි පින්නතුනේ තව බව හතකට වුණත් ජාති ජරා මරණ දුක් ඉතිරි වෙනවා නම් සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙකුට ඒ ශ්‍රාවකයාත් වීරිය කළ යුතුයි මොකටද මේ ආත්ම භාවයේම අරහත් ඵලයත් ලබනවා කියලා වීරිය කරන්න ඕනේ කියනවා. ඒකනේ සෝවාන් ඵලයටපත් වෙච්ච ආනන්ද හාමුදුරුවන්ටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවවාද කළේ කොහොමද පිරිනිවන් පාණ්ඩාසන්න වෙලාවේ ආනන්ද නුඹ මහා පිං ඇති කෙනෙක් කිව්වා. ආනන්ද හාමුදුරුව සෝවාන් වෙලා හිටියේ සෝවාන් වෙච්ච ආනන්ද හාමුදුරුවන්ටත් අවවාද කළේ එහෙමයි ආනන්ද නුඹ මහා පිං ඇති කෙනෙක් කිව්වා. ආනන්ද මම නුඹ ඉදිරිපිට ඇති වෙලාවෙත් නැති වෙලාවෙත් නුඹ මං ගැන ක්‍රියා කළා නම් මං පිළිබඳව ඒ නුඹ මෛත්‍රියකින්මයි මං ගැන කටයුතු කළේ කිව්වා. නැත්තම් ඇති තැන එකක් නැති තැන එකක් වෙන්න පුළුවන්. ආනන්ද නුඹ මා ඉදිරිපිට ඇති වෙලාවෙත් නැති වෙලාවෙත් මා ගැන වචනයක් කතා කළා නම් මෛත්‍රී සිතකින්මයි ඔබ කතා කළේ කිව්වා. ආනන්ද මා ඉදිරිපිට ඇති වෙලාවෙත් නැති වෙලාවෙත් නුඹ මා ගැන සිටිවිල්ලක් හරි පැද්දුවා නම් ආනන්ද ඒ මෛත්‍රියෙන්මයි කිව්වා. නුඹ මහා පිං ඇති කෙනෙක් කිව්වා. ආනන්ද වීරිය කරන්න කිව්වා නුඹට මේ ආත්ම භාවයේම උතුම් අරහත් ඵලයටපත් වෙන්න පුළුවන් කිව්වා. එතකොට බලන්න බුදුවරු අවවාද කරන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයාටත් මේ ආත්මෙම අරහත් ඵලයටපත් වෙන්න පුළුවන් කියලා. හැබැයි සෝවාන් ඵලයට පත්වීමත් කොච්චර උතුම් කිව්වද? මේ මහ පොළොවේ රජකම් කරන එකට වඩා උතුම් කිව්වා. මේ ලෝකේම රජ වෙච්ච සක්විති රජකමටත් වඩා උතුම් කිව්වා. දෙව්ලොව ගිහිල්ලා දිව්‍ය රාජ්‍ය කරන එකටත් වඩා උතුම් කිව්වා. ඒ සෝවාන් ඵලයටපත් වීමත්. එවන් ඵල ලැබෙන සම්බුද්ධ ශාසනයක ඔබ අපි බොහෝ සෙයින් කුසල් වලින් ඈත් වෙලා පැත්තකට ගිහිල්ලා ඉන්නේ. මොන්න තරම් ලාමක සම්පත් ලොකු කරගෙනද කියලා පින්වත්නි දැන් ඔබට තේරෙනවද? මොකද අපි සක්විති රාජ්‍ය සැපින්ද? දිව්‍ය රාජ්‍යයක් හින්දාද? එහෙම එකක් නෙවෙයි. නේ අපි පුංචි දේවල් හින්දානේ එතකොට බුදු කෙනෙක්ගේ ශාසනයක ධර්මය ධර්මය ඈත් කරගෙන ඉන්නේ සමහර වෙලාවකදී අනේ දරුවෝ ගෙදර එන වෙලාව දොර වහන්න හොඳ නැහැනේ කියලා ඔන්න බන ටික අහන්න ඉන්නේ නැහැ. ওই වගේ දේවල්නේ තියෙන්නේ. අනේ දවස් දෙකක් තුනක් ගියොත් එහෙම මේ ගේ දොර වලට මොනවා වෙලා තියෙයිද? සංසාරේම අපිට ওই ගේම තියෙයි වගේ නේ මම දකින්නකන් ඉන්න. එහෙම වෙයිද? නෑ පින්වත් නේ මේවා අපේක්ෂා දැන් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අත්හැරෙන්න ඕන. අවුරුදු 80යි මැරෙනකොට අවුරුදු 80ෙන් මැරෙන වෙලාව වෙනකොටත් අපේක්ෂාත් අත්හැරගන්නේ. හැබැයි පින්වත්නි රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා අත්තරලාපු එදා උපන්න දරුවා අත්තරලාපු ජම්බුද්වීපේ රූමත්ම බිරිඳ අත්තරලාපු සියලු සක්විති රජ සම්පත් අත්තරලා දාපු ශාස්ත්‍රූන් වහන්සේ නමකට උදේ හවා වඳිනවා. එවන් ශාස්ත්‍රූන් වහන්සේ නමකට උදේ හවස පින්නතුනේ පෙරලි පෙරලි වඳලා වැඳලා වැඳලා වැඳලා අපි අවුරුදු 80න් මැරෙනකොට පින්නතුනේ හදාගත්තු ගේ ගැන අපේක්ෂාව අතහැරගෙන නැත්තම් අපි අවුරුදු 80න් මැරෙනකොටත් පින්නතුනේ දරුවෝ ගැන අපේක්ෂාවක් අරගෙන නැත්තම්. අපි අවුරුදු 80න් මැරෙනකොටත් පින්නතුනේ ඉඩම කඩම ගැන අපේක්ෂාවෙන් අත්හැරලා නැත්තම් බුදුහාමුදුරුව වැඩියේ වෙන ගමනක අපි යන්නේ ඒ ගමනේද? නෑ අපි යන්නේ වෙන ගමනක. උන්වහන්සේ වැඩිය ගමනේ නිවන තිබ්බා එහෙනම් අපි යන ගමනේ මොකක් තියෙයිද? නිවන නෙවෙයි, නිරය. එනිසා ටිකෙන් ටික ටිකෙන් ටික අපේක්ෂා අත්හැරගෙන පින්නතුනේ මේ ලෞකික ලෝකයේ ගැන සම්මා සම්බුද්ධ ශාසනයක පිහිටක් ලබන්න ඔය ඔය පරිපූර්ණ මනුස්ස භවය ලැබිච්ච වෙලාවේ දැන් අදිෂ්ඨාන කරගන්න. දැන් මේ බලවත් වමනාව ඇති කරගන්න. මේ හුස්ම රැල්ලක් ගානේ පින්නොත්නේ අපේ මරණේ තියෙනවා. උඩට හෙලපු හුස්ම රැල් උඩට ඇදපු හුස්ම රැල්ල අදින වෙලාවේ අපි දන්නවද පින්නොතුනේ ඊළඟ එක පහලට හෙලයිද නැද්ද කියලා? අපි දන්නේ ඒ හුස්ම රැල්ල පහලට හෙලනකොට අපි දන්නවද ඊළඟ එක අපි අදීද නැද්ද කියලා උඩට? ඒක දන්නෙත් නෑ. එහෙනම් හැම හුස්මක් ගානෙම මරණෙත් තියනවද නැද්ද? මරණෙ තියෙනවා. ඒක තේරුම් අරන් අප්‍රමාදී වුණොත් අමතක කරන්න එපා. හැම හුස්මක් ගානෙම නිවනක් තියෙනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. උතුම් ශාසනයක අපි මේ ඉන්නේ. උත්තම ශාසනයක පින්නතුනේ අපි ඉන්නේ. අනුරාධපුරේ ගියා කිව්වොත් මොකක් හරි වැඩකට අපේ අය අහනවා මහසෑයත් වැන්දද? නෑ කිව්වොත් මොකද කියන්නේ? ඈ අපරාධේ කියනවද නැද්ද? අපරාධේ. අනුරාධපුරේටම ගියේ කේ මහසෑයත් වැන්දලමයි එන්න තිබ්බේ. මොකක් හරි වෙන වැඩකට කතරගම ගියාද කියලා අහපුවාම අපි අහනවා කිරිවිහෙර වැන්දද කියලා. නෑ කිව්වොත් අපරාධිනේ ඔතෙන්ටම ගියපු එකේ කිරිවෙහෙර වහන්සේ වඳින්න තිබ්බනේ. දැන් බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ manuss භවයත් ලබාගෙනත් පින්නතුනේ ඒ පිහිට හදාගත්තේ නැත්තම් අපරාධෙද නැද්ද? අපරාධෙනේ. හරියට කතරගම ගිහින් කිරිවෙහෙර වැන්දේ නැහැ වගේ. අනුරාධපුරේ ගිහින් මහසෑය වැන්දේ නැහැ වගේ ඊටත් වඩා අපරාධයක්ද නැද්ද මේක? ඊටත් වඩා අපරාධයක්. මොකද මැරුන් නැත්තම් අනුරාධපුරේ හෙටත් යන්න පුළුවන්. මැරුණේ නැත්තම් කතරගම හෙටත් යන්න පුළුවන්. හැබැයි ඔබට ලැබිච්ච ඔය මනුස්ස භවය ආයේ කල්පයකටවත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. අද මෙතන ඔබ හෙට හුස්ම රන් හෙට මේක කරනවා කියලා දැන් සැලසුමක් හදාගෙන ඉන්න පුළුවන්. හැබැයි හෙට ඔබ කොතනද කියන එක කියන්න බෑ. අද රෑ මැරුණොත්. ඒක එහෙම වෙන්නේ නෑ කියන්න කවුරුත් ඔය ඇත්තන්ට ඇප වෙලා එහෙම ඇප වෙලා එහෙම නෑ. මේ අනතුරු දකිමින් පින්නතුනේ ධර්මයේ අප්‍රමාදී වෙන්න මේ ශාසනය තියෙන වෙලාවේ තමන්ගේ ගැලවිල්ල තමන් හදාගන්න. පින්වන්ත සියලු දෙනාටම උතුම් වූ නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා අද මේ දේශනාව කුණ්ඩසාලේ ගොමුගොඩ මළුවේගම පුරාණ රාජමහා විහාරස්ථානයේදී පවත්වන්නට යෙදුනේ දායකත්වයේ දරමින් කටයුතු කළේ විශ්‍රාමලත් විදුහල්පති සීබී උඩුවාවල පියාණන් සහ විශ්‍රාමලත් ආචාර්යනී පොඩිමණිකේ මෑණියන් සමග පුතුන් තිදෙනා ලේලිවරුන් ඇතුළු පවුලේ පින්වන්ත ඥාති පිරිස විසින් අරමුණු අතරට එක්වෙන්නේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ නම කියන්නට අවසරයි රණවන සද්ධාතිස්ස නායක මාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් පින්පෙත් අනුමෝදන් කරනවා උඩුආවල මහත්මාණන්ගේ වසර 45කට පෙර මිය ගිය විදුවල්පති ටීබී උඩුආවල පියාණන්ටත් වසර 9කට පෙර මිය ගිය කරුණාවතී මෑණියන්ටත් ඒ වගේම පොඩිමැණිකේ මහත්මියගේ වසර 25කට පෙර මිය ගිය බණ්ඩාරමැණිකේ මෑණියන්ටත් වසර 16කට පෙර මිය ගිය ඩෙංගිරි බණ්ඩා පියාණන්ටත් දෙදෙනාගේ නමින් මිය ගිය සහෝදර සහෝදරියන්ටත් ධර්ම ශ්‍රවණේට පැමිණි සියලු දෙනාගේ නමින් මිය ගිය ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කරනවා විහාරාදීශවර අවසරයි කහගල ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ආශිර්වාද කරනවා දේශකයාණන් වහන්සේ ඇතුළු ලක්වැසි ලෝවැසි සියලු මහා සංඝරත්නයට සිත් පතනවා දෙසැම්බර් මස 20 වන දිනට 70 වන ජන්මදිනයේ සමරන CB උඩුවාවල පියාණන්ට පුඩිමෙනිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවා කියලා ආශිර්වාද කරනවා පුතුන් තිදෙනා ලේලිවරුන් තිදෙනා මිනිබිරියන් දෙදෙනා ඇතුළු පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරනවා විහාරස්ත සතර පේරුවේ දායක දායිකාවන්ටත් සිත් පතනවා විශේෂයෙන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට සිත් පතනවා ධර්මදේශනයේ සඳහා උදව් උපකාර කළ හැමටත් ධර්ම ශ්‍රවණයේ සඳහා පැමිණි හැමටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් සිත් පතනවා වගේම වසංගත රෝගයෙන් පෙළෙන සියලු ලක්වැසි ලෝවැසි සියලු දෙනා නිදුක් නිරෝගී බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ වූ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ අනිකුත් මහා සංඝරත්නයටත් රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ටත් මේ පිං ලැබේවා කියලා පිං පෙත් අනුමෝදන් කරනවා. පින්වතුනි අරමුණු පරමාර්ථ පරිද්දෙන් රැස් කරගත් උදාර කුසල් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් නමින් මියගිය සියලු ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා ජාත්‍යාදී දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත දෙපළ ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පිං ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පිං අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක් රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා